සතිය කියන එක පුරුදු කරන්න අවශ්‍ය ಗುಣ ටික ආතාපි සම්පජානෝ සතිමාදී වශයෙන් කතා කරගෙන ආවේ මේ ආනාපානය කියන එක. ආනපානය කියන්නේ මේ හුස්මත් එක්ක පරයන්කේදී හුස්ම ඉදිරියෙන් තියාගත්තොත් කොහොමද මේ ಗುಣ එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියන කාරණයක් එක්ක තමයි අපි මෙච්චර දුරක් ආවේ. ඉතින් ඒක ආනාපාන පබ්බයට අදාළව සරලව විස්තර කරේ ආනාපාන පබ්බේ තව විශාල විස්තරයක් තියෙනවා. නමුත් මම මේක මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ඒක වෙනම අපි පස්සේ වෙනම වීඩියෝ මාලාවකින් බලමු කතා කරන්න. ඉතින් මම මේ සතිපට්ඨාන සූත්‍රයේ සරලව සිහියත් එක්ක යන්නේ කොහොමද කියන එක කතා කරගෙන යන නිසා මම ඊළඟට තෝරගත්තේ ඉරියාපත පබ්බය කියන එක. මොකද ඒකෙදී අපිට සක්මන ගැන ලස්සනට කතා කරන්න පුළුවන් කාරණා ටිකක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ මේ ඉරියාපත පබ්බේ විශේෂයෙන් කියන්නේ මේ ඔබට පුළුවන් ගිහිලා සූත්‍රය අධ්‍යයනය කරන්න සතිපට්ඨාන සූත්‍රය. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති ටිතෝ වාටිතෝ මිහිති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිහිති පජානාති සයානෝ වා සයානෝ මිහිති පජානාති බලන්න ඕකේ අර්ථය මොකක්ද දීලා තියෙන්නේ කියලා ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියන්නේ මම යනවා නම් යනවා කියලා දැනගන්නවා. ඔක තමයි සතිය. සිහිය අපි සරලව කියලා දෙන්නේ. එතකොට ටිතෝවා ටිතෝ මිහිති කියන්නේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව. නිසින්නෝවා නිසින්නෝ මිහිති ඉඳගෙන ඉන්නකොට ඒ බව ඉතින් අපි ඒක වෙනම පරයන්ක භාවනා කොටසේ කතා කරලා තියෙනවා. අනික සයානෝවා ඒ කියන්නේ අපි මේ ඇල වෙලා ඉන්නකොට නිදා ගන්නකොට සැතපෙන ඉරියව්වකට ගියොත් කොහොමද වර්තමාණයට අවදි වෙන්නේ කියන එක. එතකොට එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හතර ප්‍රධාන හතර කියලා මේ කය යම් යම්සේද පවතින්නේ ඒ ඒ ආකාරයට දැනුවත් වෙන්න කියලා. ඒ කියන්නේ මේ කය ඔය ප්‍රධාන ඉරියව් හතරට අමතරව තව කුඩාණු කුඩා ඉරියව් විශාල ප්‍රමාණයක් පවත්නවා. ඒ හැම ඉරියව්වකම සිහිය තියන්න උත්සාහයක් ගත යුතුයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ වාක්‍යයෙන් ඔබ තේරුම් ගත යුතුයි මේ බුදුරජාණන් වහන්සේ ආරාධනා කරන්නේ විපස්සනාවකට කියලා. මොකද මේක සමත භාවනාවට අදාළ කොටසක් නෙමෙයි. මේ වාක්‍යයෙන් සඳහන් වෙන්නේ විපස්සනාවකට ආරාධනාවක්. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ සතිපට්ඨානය ඍජුවම විපස්සනාවට සම්බන්ධයි කියන එක. එතකොට මේ ඇයි අපි මේ දැන් අපි සක්මන ගැන ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අපි මේ කොටස තෝරගත්තේ. එතකොට අපිට සාමාන්‍යයෙන් ලංකාවේ බෞද්ධයාගේ හිතේ තියෙන අදහසක් තමයි භාවනා කරනවා කිව්වහම මේ ඉඳගෙන කරන එකක් විතරයි මිනිසුන්ගේ ඔළුවේ තියෙන්නේ. සක්මන් භාවනාව කියන එක ලංකාවේ බෞද්ධ සමාජයෙන් ගොඩාක් අයින් වෙලා තියෙන දෙයක්. ඒක වර්තමානයේ මේ සතිය කියන එක පුරුදු කරන තැන් නිසා සතිය කියන එක සමාජයට හඳුන්වා දුන්නු පිරිසක් ඉන්නවා අපේ රටේ විපස්සනා කියන එක ආන් ඒ තැන් නිසාද සක්මන පොඩ්ඩක් හිස ඔසවලා ඇවිල්ලා තියෙනවා නැත්තම් සක්මන කියන එකකට මිනිස්සු අපේ රටේ බෞද්ධයෝ ඉඩක් දෙන්නේම නැහැ. ඒකට කැමති නැහැ. මොකද හේතුව අපේ රටේ විපස්සනාවට වැඩිය සමතය තමයි මුල් බැහැලා තියෙන්නේ. සමත භාවනාවේදී සක්මන එච්චර ගණන් ගන්නෙ නැහැ. නමුත් අපි මේ කතා කරගෙන යන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය නිසා සතිය ඉදිරියෙන් තියාගෙන යන විපස්සනා ක්‍රමයක් නිසා සක්මන මෙතනදී අත්‍යවශ්‍යයි. ඇයි එහෙම කියන්නේ? අපිට මේ යෝගාවචරයක් විදිහට අධ්‍යාත්මය දියුණු කරන්න යන යෝගාවචරයක් විදිහට විපස්සනා යෝගාවචරයක් විදිහට ඉදිරියට යන්න අවශ්‍ය ඒ අයගේ ඉරියව් සමබරතාවයේ තිබිය යුතුයි. ඉරියව් සමබරතාවය උදෙසා තමයි මෙතනදී භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් අනුමත කරන්නේ. ඉඳගෙනම විතරක් පරයන්කයෙන් විතරක් අපිට මේ දේ කරන්න බෑ. ඉරියව් සමබරතාවය අවශ්‍යයි. ඒක කයට විතරක් නෙමෙයි. ඒක මේ විපස්සනාවේ දියුණුවටත් අත්වලක්. ඒ නිසා සක්මන කියන එක අල්ලගත්තු විපස්සනා යෝගාවචරයාගේ භාවනාව වේගයෙන් වැඩෙනවා. හොඳට මතක තියාගන්න මම මේ වාක්‍ය නැවතත් කියනවා. භාවනාව තහවුරු වෙන්න මුල් අල්ල ගන්න සක්මණෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. සක්මන අල්ලගත් යෝගාවචරයේ භාවනාව වේගින් දියුණු වෙනවා. ඒ වගේම සමහර යෝගීන් ඉන්නවා මේ භාවනා කරන්න පටන් ගන්නවා කියලා පටන් ගන්නවා දවසක් දෙකයි සතියයි දෙකයි භාවනාව අතාරිනවා. මේක වෙන්න හේතුව තමයි ඒගොල්ලෝ සක්මන ගන්නෙ නැති නිසා. ඒ නිසා සක්මණෙන් තොරව කවුරු හරි භාවනාවක් කරන්න පටන් ගන්නවා නම් ඒක කල් අල්ලන්නේ නැහැ. ඉක්මනින් ඒක ඉවර වෙනවා නතර වෙනවා. මේකට හේතුව තමයි සක්මන පාවිච්චි කරන්නේ නැතිකම. මොකද මේගොල්ලෝ දන්නේ නැහැ අපේ රටේ බෞද්ධයෝ දේවල් දිහා මතු පිටින් බලන්නේ. මේකේ ගැඹුරු අර්ථ හැම කාරණයකම තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මුවින් පිට වෙන වචන නිකම් මේ අපි ආවට ගියාට පිට කරනවා වගේ නෙමෙයි පිට කරලා තියෙන්නේ. අපිට පේන්නේ මතු පිට අර්ථය විතරයි. ඒත් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා දේශනා කරන්නේ තව අර්ථ විශාල ප්‍රමාණයක් දැකලා. අපිට ඒවා දකින්න තරම් අපේ මනස දියුණු නෑ. මොකද ඒක බුදු කෙනෙකුට විතරක් විශේෂ වෙන ගෝචර විෂයක්. නමුත් එම් මෙහා ඉන්න අයට සියලුම අර්ථ නොපෙනුණත් යම් යම් මට්ටමකට අර්ථ පෙනෙන්න පුළුවන්. හැබැයි අපේ බහුතරය අර මතු පිට එක අර්ථයක් විතරක් අරගෙන තමයි මේවා දකින්නේ. ඒ නිසා මේ සක්මනක් කියන එක කොහ කොයිතරම් දුරකට අධ්‍යාත්මය දියුණු කරන්න විශේෂයෙන් විපස්සනා වශයෙන් දියුණු කරන්න යන කෙනෙකුට සහයෝගයක් වෙනවද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මේකට සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි උනන්දු කරනවා විශේෂයෙන් විපස්සනා භාවනා ක්‍රමවලදී සක්මන කියන එක අත්‍යවශ්‍ය අංගයක්. නිකමට විපස්සනා භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා බලන්න නිවැරදි ක්‍රමයකට විපස්සනා කරන ඒවයි කාලසටහන සක්මනට පරයන්කයට කොච්චර දවසේ කාලයක් වෙන් කරලා තියෙනවද ඒහා සමාන කාලයක් සක්මනටත් වෙන් කරනවා. ඒ කියන්නේ දවසේ පරයන්ක කාලය පැය 5ක් ආවරණය කරලා තියෙනවා නම් සක්මනටත් පැය 5ක් සක්මනටත් කාලය වෙන් කරනවා. ඒක ඒ ගුරුවරු දන්නවා. මේ දෙක සමබර විය යුතු බව. එතකොට තමයි මේක ඒ ඒ ඒ ඉරියව් දෙක එකිනෙකට අත්වැල් බැඳගෙන ඉස්සරහට තල්ලුවක් ලැබෙනවා කියන එක ඒ ගුරුවරු දන්නවා. ඒ නිසා තමයි එහෙම දෙයක් විපස්සනා ගුරුවරු ගන්නන්නේ. ඉතින් මේ සක්මන කියන එක ප්‍රායෝගික පුහුණුවට එන්න උනන්දුවක් ඇති කිරීම පිණිස මම කාරණා කිහිපයක් අද දේශනාවට එකතු කරන්න කියලා තීරණය කළා. ඒ තමයි මේ සක්මන කියන එක මේ නිකාම ඔහේ ඇවිදීමක්ම නෙමෙයි කියලා මම කියවනේ. මේකේ අර්ථ ගොඩාක් තියෙනවා. ඉතින් මම නිතරම කියන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මේ විශ්ව ධාතුවේ මේ සබහා ධර්මයේ තුල ස්වභාවිකව නිර්මාණය වුණු මැෂින් එකක් තියෙනවා නං අපි හිතමු ඔබේ ඔබ දන්න වචනෙන් කිව්වොත් කම්පියුටර් එකක් ඒ වගේ මැෂින් එකක් තියෙනවා නම් ඒවා අතර තියෙන ස්වභාවිකව නිර්මාණය වුණු ශ්‍රේෂ්ඨතම උසස්ම මැෂින් එක තමයි මානව ශරීරය කියන්නේ. උසස්ම කම්පියුටර් එක තමයි මානව ශරීරය කියන්නේ අපේ මිනිස්සු මේක දන්නේ. එතකොට මේක මේ මැෂින් එක ස්වභාවිකව නිර්මාණය වෙද්දී මේ මැෂින් එක සාර්ථකව ක්‍රියාත්මක කරවන්න කාර්යක්ෂම කාර්යක්ෂමව වැඩ ගන්න පුළුවන් විදිහේ ස්විච් බෝඩ් එකක් ඇතුව තමයි මේ මානව ශරීර නිර්මාණය වෙලා තියෙන්නේ. මේකේ ස්විච් බෝඩ් එකක් තියෙනවා. ඒ ස්විච් බෝඩ් එක තියෙන්නේ පිහිටලා තියෙන්නේ යටිපතුල් දෙකේ අල්ල දෙකේ. ඒ කියන්නේ අතුල් පතුල් වල සහ කන් පෙති වල. අපි කංපෙති මෙතනදී පොඩ්ඩක් අතහරිමුකෝ අපේ මේ මාතෘකාවට අදාළ කාරණේ කතා කරොත් අතුල් පතුල් වල මේ ස්විච් බෝඩ් තියෙනවා. එතකොට ඒ ස්විච් බෝඩ් කියන එක ඒ ස්විච් සම්බාහණය වෙන තරමට තමයි මේ මැෂින් එක කාර්යක්ෂම වෙන්නේ මේකෙන් හොඳට වැඩ ගන්න පුළුවන් වෙන්නේ මේක දීර්ඝ කාලයක් පවත්වන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ ආදි මානවයා අපේ ඉස්සර මුතුන් මිත්තෝ පයින් ඇවිදපු මිනිස්සු ටිකක් හිටියේ දෙපා වලට පාවහන් තිබුණේ නැහැ. නිරුවත් දෙපා වලින් පයින් ඇවිදපු මිනිස්සු හිටියේ. ඒ නිසා ඒගොල්ලන්ගේ මේ යටිපතුල් වල තියෙන ස්විච් ස්වභාවිකවම සම්බාහනය වුණා. ඒ නිසා ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය කියන එක මානසික සෞඛ්‍ය කියන එක ස්වභාවිකව සිද්ධ වුණා. අනික ඒගොල්ලෝ දෑතින් වැඩ කරේ. එතකොට අත් දෙකේ තියෙන මේ ස්විච් ටිකත් නිකම්ම සම්භාහණය වුණා. ඒ නිසා ඒගොල්ලන්ගේ කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය රැකුණා. කය කියන මේ මැෂින් එක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වුණා. කාර්යක්ෂමව වැඩ ගන්න පුළුවන් වුණා. වර්තමාන මානවයාට මොකද්ද වෙලා තියෙන්නේ? වර්තමාන මානවයාගේ මේ දෙපා වලට පාවහන් කියන එක ආවට පස්සේ අපේ මිනිසුන්ගේ පොළවත් එක්ක තියෙන කනෙක්ෂන් එක නැතුව ගියා. ස්වභාව ස්වභා දහමත් එක්ක තියෙන කනෙක්ෂන් එක නෑ ඇවිදින එක අඩු කරා අද ඉන්න මිනිසුන්ට කිලෝමීටර භාගයක් පයින් ඇවිදින්න බෑ ඒක අද ලැජ්ජාවට කාරණයක් වෙලා පයින් යනවා කියන එක මහා ලැජ්ජාවක් කියලා බෞද්ධයෝ ඊටාම අවාසනාවක් තියෙන්නේ පයින් යන එක ලැජ්ජාවක් ඒකත් මේ නිර්වත් දෙපා වලින් පයින් ඇවිදින එක දෙපා يعني පාවහන් නැතුව ඇවිදින එක ඊට වැඩි ලැජ්ජාවක් මේක තමයි සුද්දගෙන් අපේ මිනිස්සු ගත්තු මහ ලොකු දායාදය. ඊට පස්සේ අත් දෙකට රටේ නැති ලෝකේ නැති මැෂින් වලින් තමයි වැඩ ගන්න පුරුදු වෙලා තින්නේ. දැන් අත් දෙකෙන් වැඩ කරන්න බෑ. ඒ නිසා වර්තමාන මානවයාගේ යටිපතුල්වල සහ අත් දෙක අත්ල දෙකේ අතුල්පතුල්වල තියෙන මේ ස්විච් වැඩ කරන්නේ නැති නිසා සම්බාහණය නොවන නිසා වර්තමාන මානවයා කායිකව සහ මානසිකව අසීමිතව ලෙඩ වෙලා ඉන්නේ. රෝගීන් වෙලා ඉන්නේ. ඒ නිසා මේ මැෂින් එකෙන් වැඩ ගන්න දන්නේ නැහැ. මැෂින් එක වැඩි කල් පවත්වන්න බෑ කාර්යක්ෂමතාවය නැතිලා ගිහිල්ලා. ඉතින් මේ සාමාන්‍යයෙන් කතාවට කියන්නේ මේ දීර්ඝායුෂ ලබන මිනිස්සු ගොඩාක් වෙලාවට ජීවත් වෙන්නේ කඳුකර ප්‍රදේශවල කියලා. දීර්ඝායුෂ ලැබෙන මිනිස්සු ගොඩක් වෙලාවට ඉන්නේ කඳුකර ප්‍රදේශවල කියලා. මොකද කඳුකර වැසියන්ට යාන වාහන නැහැ, පා වාහන දාගෙන ඇවිදින්න බෑ. ඒගොල්ලෝ කඳු වල ඉහළ පහළ යන්න ඕනේ, පා වාහන නැතුව නිරුවත් දෙපා වලින්. ඒ ඒ වගේ මත් දෙක නිතරම වැඩ කරන්න ඕනි ස්වභාවික දේවල් එක්ක. ඒ නිසා යාළගේ මේ ස්විච් හොඳට වැඩ කරනවා. ඒ නිසා දීර්ඝායුෂ ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක නොදැන හිටියා නෙමෙයි. උන්වහන්සේ මේ හැමදේම දන්නවා. උන්වහන්සේ සර්වඥතා ඥාණය ලබනවා කියන්නේ විශ්ව ධාතුවේ යමක් තියෙනවා. ඒ ඒ සියල්ලම උන්වහන්සේ දන්න කෙනෙක්. හැබැයි උන්වහන්සේ අපිට ප්‍රකාශ කරලා තියෙන්නේ අපේ වැඩේ කරගන්න අවශ්‍ය ටික විතරයි. එතකොට උන්වහන්සේ මේ සක්මන කියන එක අනුමත කරේ මේ නිකන් සෙල්ලමකට නෙමෙයි. අපි යන්නේ දැන් උන්වහන්සේ මේ දේවල් අනුමත කරන්නේ අධ්‍යාත්මයක් දියුණු කරන්න යන අයටනේ. ඉතින් ඒකට ඍජුවම සම්බන්ධ වෙලා ඉන්න පිරිස පැවිද්දෝ ගිහියොත් සමහරව ඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේක අනුමත කරේ සක්මනක් විදිහට අධ්‍යාත්මය දියුණු කරන්න, මනස දියුණු කරන්න යන අයට මේ ස්විච් ටික වැඩ කරන එක ඒකාන්තෙම උදව්වක් වෙන නිසා. මේ අතුල් පතුල් වල තියෙන දැන් අපි මේ සක්මනට අදාළව වෙන්නේ යටිපතුලේ තියෙන ස්විච් ටිකනේ. ඒ ටික සම්බාහණය වෙන එක මේ අධ්‍යාත්මය දිනු කරන්න යන ගමනට ඒකාන්තෙම උපකාරී වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ මේ නිර්වත් දෙපා වලින් ඇවිදින එකක් අනුමත කරලා තියෙන්නේ. බුදුරන් වහන්සේ මේ භික්ෂුවට පාවහන් පළඳින්නත් හේතු සහිතව විතරයි අනුමත කරලා තියෙන්නේ. හේතු රහිතව අනුමත කරලා නැහැ. ඉතින් ඒ හේතු සහිතයි ඒවට. බුදුරන් වහන්සේ නිකන් නෙමෙයි ඒව අනුමත කරලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ සක්මන කියන එක කොයි තරම් දුරට අධ්‍යාත්මයට සම්බන්ධ වෙනවද කියලා. ඉතින් එක තැනක බුදුරයන් සඳහන් කරනවා මේ සක්මනේ ආනිසංස පහක් මට මතක විදිහට වෙනම. ඒවා වෙන වෙනම විග්‍රහ කළොත් විශාල තොරතුරු ටිකක් තියෙනවා. ඒකේ එකක් තියෙනවා මේ දීර්ඝ ගමන් යන්න පුළුවන්. පයින් ඇවිදින්න පුළුවන් ඕන තරම් දුරක් සක්මන් කරන අයට. ඒකට හොඳම උදාහරණය තමයි ඔබ විභාග්‍යතුන් වහන්සේගේ දිනචරියාව ගැන දන්න කෙනෙක් නම් උන්වහන්සේගේ උපස්ථායක විදිහට හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ වස් කාලෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට තිබිලා තියෙනනේ චාරිකාය වඩින පුරුද්දක්. ඉතින් වස් කාලේ වස් පවාරණය කළාට පස්සේ මාසයක් එතන ඉඳලා තමයි චාරිකාව යන්න පටන් ගන්න. එතකොට වස් පවාරණය කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩිපුර වේලාවක් සක්මන් කරනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවලු ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දීර්ඝ ගමනක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දීර්ඝ චාරිකාවකට සූදානම් වෙනවා. ඒකයි මේ වැඩිපුර සක්මන් කරන්න කියලා ආනන්ද සාංශය දන්වලු. ඇයි ඒ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා විතරක් නෙමෙයි උන්වහන්සේ දන්නවා ඒක Tamanටත් ආනිසංස තියනවා කියලා. ඒ නිසා මේ සක්මන කියන එක පුරුදු කරන කෙනාට පයින් ඕන තරම් දුර ඇවිදින්න පුළුවන් හැකියාවක් එනවා. දීර්ඝ දීර්ඝ ගමන් යන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා හොඳට ආහාර දිරවන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි ඔබ හොඳට ගිහිල්ලා බලන්න විපස්සනා භාවනා මධ්‍යස්ථානවල දාන වේල් දෙකෙන් පස්සේ උදේ දහවල් දාන වේල් දෙකෙන් පස්සේ තියෙන සක්මනකට තමයි කාලසටහන දාලා තියෙන්නේ. දාන වේල් දෙකෙන් පස්සේ පරයන්කයකට දාන්නේ නැහැ කාලසටහන. සක්මනක් තියෙන්නේ. හේතුව ඒ ගුරුවරු දන්නවා. ආහාර හොඳට දිරවන්න පටන් ගන්නවා මේ ඇවිදින්න පටන් ගත්තාම සක්මන් කරාම. ඉතින් ඒ නිසා තමයි මේ විකාල භෝජනා ශික්ෂාපදයෙන් වැළකීලා අවේලාවේ ආහාර ගන්න එකෙන් වැළකීලා උදේ දවල් දෙකේ පමණක් ආහාර අරගෙන අධ්‍යාත්මයේ දියුණු කරන්න යන භික්ෂුවට මේ සක්මනක් කියන එකක් දීමෙන් හොඳට ආහාර දිරවන නිසා ආහාරවල රස ඕජාව ශරීරයට ඉක්මනින් උරා ගන්නවා. ඒකෙන් හොඳ ශක්තියක් එනවා සහ ආහාර නොදිරවීමේ ප්‍රශ්න එන්නේ නැහැ. හොඳින් ආහාර දිරවනවා කියන්නේ සෞඛ්‍ය හොඳට රැකෙනවා. කායික මානසික දෙකම. ඒක බුදුරණවහන්සේ දන්නවා. ඒ නිසා මේ සක්මන් කරන අයට හොඳට ආහාර දිරවනවා. ආහාර නිසා ඇතිවෙන ප්‍රශ්න ඉන්නේ නැහැ. ඔය නිසාම ඊළඟ ආනිසංසයන ඔය තමයි ආබාධ නැහැ. ලෙඩ ගොඩාක් අඩුයි සක්මන් කරන අයට. වර්තමානයේ මේ භාවනා කරන්න මිනිසුන්ට සක්මන් කරවන්න පුදුම අමාරුවක් තියෙනවා. මිනිස්සු කියන්නේ අතනක කියනවා මෙතනක කියනවා හන්දික කියනවා අර ලෙඩේ මේ ලෙඩේ ඔය සියලුම ලෙඩ සනීප වෙනවා සක්මන් කරන්න පටන් ගන්නවා අපේ මිනිසුන්ට විශ්වාස නැහැ කරන්නෙත් නැහැ කරලා බලලා නෙමේ තීරණ ගන්නේ සක්මන් කරන්න පටන් ගන්න දවසකට විනාඩි 30 30 30 සක්මන් කරලා උදේ හවස දෙකේම සක්මන් කරන්න පටන් ගන්න ඔය ඇවිදින්න අමාරු සියලුම ලෙඩ සනීප වෙනවා. ලෙඩ ගොඩාක් සනීප වෙනවා ඇවිදිනවා නම්. අපි මොකද්ද අපිට සුද්ධ කියපු එක නිසාස සුද්ධ අපිට මොකද්ද කිව්වේ? ලෙඩ හැදුනොත් විවේක ගන්න, නිකන් ඉන්න. ඉතින් අපේ මිනිස්සු අමනකමට මේ ලනු කෑවා. ඇත්තරම ලෙඩ සනීප වෙන්නේ නිකන් ඉන්නකොට නෙමෙයි නිකන් ඉන්නකොට ලෙඩ වැඩි වෙනවා. මේ ඇඟ නිතර නිතර වැඩ කරනවා. නිකන් හිතන්න මේක මැෂින් එකක්. අපි මේ යකඩ ගොඩවල වලින් හදන මැෂින් එකක් උනත් නිකන් පැත්තකට දාලා තිබ්බොත් වැඩ ගන්න බැරි වෙනවා. ඒක නැවත නැවත වැඩ කරන්න කරන්න තමයි මැෂින් එක හොඳ මැෂින් එකක් වෙන්නේ. ඒ නිසානේ මිනිස්සු පරණ බඩු වලට ආස. මොකද ඒක දැන් කාලයක් වැඩ කරලා කරලා ඒක පත්‍යං වෙලා තියෙන්නේ, පදං වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලෙඩ සනීප කරගන්නත් තියෙන හොඳම ස්වභාවික ක්‍රමයක් අපේ සතියේ සතිය වැඩෙනවා සතිපට්ඨාන භාවනාවක් වෙනවා විපස්සනාවක් වෙනවා කායික මානසික නිරෝගීතාවයක් වෙනවා. ඉතින් අපි සක්වනට කොච්චර අකමැතිද කියලා බලන්න. අපි පයින් ඇවිදින්න කොච්චර අකමැතිද කියලා බලන්න. පයින් ඇවිදින එක ලැජ්ජාවක් කියලා දකින තැනට බෞද්ධයක මනස කොච්චර විලි ලැජ්ජ නැති විදිහට බැහැලාද කියලා බලන්න. පයින් ඇවිදින එක ලැජ්ජාවක්. සෙරෙප්පු දෙකක් නැතුව ඇවිදින එක ලැජ්ජාවක්. ඒ තැනටම අපේ මිනිස්සගේ මනස වට්ටගෙන නිවන් දකින්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. බුදු වෙන තමයි පතන්නේ. ඉතින් මේ ආකල්පය වෙනස් කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඊට පස්සේ තව ආනිසංශයක් තියෙනවා සක්මණේ. ඒ තමයි සක්මණේදී ගන්න සමාධිය. සක්මණේදී මනසේ ඒක එන ඒකාග්‍රතාවයේ ලේසියෙන් බිඳෙන්නේ නැහැ. ලේසියෙන් නැති වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ සක්මන කියන්නේ අභියෝග ගොඩක් මැද කරන්න තියෙන දෙයක්. දැන් පරයන්කයත් එක්ක බලපුවාම පරයන්කේදී අපි ඇස් වහලා ඉන්නේ. ඒ නිසා රූප නිසා එන හානිය අඩුයි. ගොඩාක් වෙලාවට ශබ්ද අඩු තැනක අපි ඉඳ ගන්න උත්සාහ කරනවා. ශබ්ද ආවත් විපස්සනා යෝගියාට ඒකත් එක්ක ගනුදෙනු කරන ක්‍රමයක් තියෙනවා. එතකොට ශබ්ද වලින් අඩුයි. හැබැයි සක්මනේදී අපි එලිමහන් තැනක සක්මන් කරන්නේ නොඑක් ශබ්ද එන්න පුළුවන්. ඊට පස්සේ නාසය කට ඒවත් වෙහෙලානේ තියෙන්නේ දැන් සමේ ඉඳගෙන භාවනා කරද්දී. ඇඟත් නිශ්චල කරලා තියෙන්නේ. ඒ කියන්නේ සචේතනිකව ඇඟ වැඩ කරන්නේ නැහැ. ඊට අපි පරයන්කේදී භාවනා කරන්න ගන්න හුස්ම ඒ මූලික අරමුණත් සචේතනිකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි අචේතනික අචේතනිකව සිද්ධ වෙන ස්වභාවිකව වැටෙන හුස්මක් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. හැබැයි සක්මනේදී මුළු කයම සචේතනිකව වැඩ කරනවා. මේ හිතාමතා කරන දෙයක් එක තමයි වැඩ කරන්න තියෙන්නේ. ඇසුත් පෙරලා තියෙන්නේ, කනුත් පෙරලා තියෙන්නේ, ඕනනම් කතා කරන්නත් පුළුවන්, ගඳ සුවඳ එන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අභියෝග ගොඩායි. සක්මනේදී අභියෝග ගොඩයි. අභියෝග ගොඩක් මැද තමයි අපි මේ සතිය හදාගන්නේ. ඒකාග්‍ර මනස ගන්නෙ. යටිපතුලට අවධානය තියාගෙන ඒ ඒකාග්‍ර මනස ගන්නේ අභියෝග වැඩි තැනක. එතකොට අර අභියෝග අඩු තැනක ගන්න සතියට වැඩි අභියෝග වැඩි තැනක ගන්න සතිය ඇත්තරම ශක්තිමත්. අභියෝග අඩු තැනක හදාගන්න ඒකාග්‍ර මනසට වැඩි අභියෝග වැඩි තැනක හදාගන්න ඒකාග්‍ර මනස ශක්තිමත්. ඒ නිසා මේ සක්මනේදී ඇති කරගන්න සමාධිය ඒකාග්‍රතාවය ලේසියෙන් කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ. ඒක සෑහෙන උදව්වක් වෙනවා. සක්මනකින් පස්සේ පරයන්කයට ගියාට පස්සේ පරයන්කයේදී සිහිය ඉස්සරහට අරගෙන යන සෑහෙන උදව්වක්. මොකද දැන් පරයන්කයට එන්න කලින්ම අපි මනසේ එකලස් බවක් හදාගෙනනේ පරයන්කයට එන්නේ. නිකාම් ඔහේ නන්නත්තාරේ දුවපු හිත අරගෙන ගිහලා දඩස් ගාලා ඉඳගෙන භාවනා කරනවට වැඩිය සක්මනකින් පස්සේ පර්යංකයට යන එකේදී පර්යංකය අතිසාර්ථක වෙන්න දෙන ඉඩකඩ වැඩි. ඒ නිසා විපස්සනා ලෝකයේ පූර්වක්‍ෘත්‍ය, භාවනා පූර්වක්‍ෘත්‍ය කියලා එකක් මිනිස්සු දන්නවනේ. විපස්සනා ලෝකේ භාවනා පූර්වක්‍ෘත්‍ය විදිහට හඳුන්වන්නේ සක්මන. සක්මන තමයි භාවනාවේ පූර්වක්‍ෘත්‍ය විදිහට හඳුන්වන්නේ. සක්මනක් කරලා පර්යංකයට යන පර්යංකය අතිසාර්ථකයි. ඉතින් ওই විදිහට සක්මනේ ආනිසංස ගොඩාක් තියෙනවා. මම මේ අද මේ ටික කතා කරේ සක්මනට උනන්දු ඇති කරවන්න. අපි භාවනා කරනවා කරනවා කියලා මේ ඉඳගෙනම කරන එකකින් මැටි පිළිමයක් තියුවා වගේ ඉඳගෙන හිටියට මේක මනස දියුණු වෙන්නේ නැහැ. මේක වෙන්නේ කොහොමද කියන එක අපි දැනගෙන කටයුතු කළ යුතුයි. හැබැයි අපි මේ කතා කරන්නේ මතක තියාගන්න සමත භාවනාවක්වත් සමහරව මගෙන් ප්‍රශ්න අහලා තිබුණා මේ යෝග කුණ්ඩලිනී යෝග අවදි කරගන්න ඒව ගැන මේ අපි කතා කරන්නේ. ඒව ඕනි කෙනෙක් ඉන්නවා නම් ඒව කියලා දෙන කෙනෙක් ගාවට කරුණාකරලා යන්න අපි ඒව දන්නේ ඒ නිසා කියලා දෙන්න බෑ. විපස්සනාවට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ කුණ්ඩලිනී යෝගන මේ මොන යෝගයේ උපදවගත්තත් ඔබට නිවන හම්බ වෙන්නේ නැහැ. ඕවා කාමයට ආස මිනිසුන්ගේ බලාපොරොත්තු විතරයි. නිවන් දකින්න ඕනි මිනිසු කියන දේවල් නෙමෙයි කාමයට ආස මිනිස්සු මේ මැජික් පෙන්වන්න ආස මිනිස්සුන්ට තියෙන දේවල්. ඒ ඒකත් කෙලෙසයක් කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අපිට මේ කෙලෙස් මනසේ තියෙන මේ කෙලෙස් බලපෑම අවම කරගෙන මේ මනස සාමකාමීව මේ නිවනක් කියන එකක් ගන්න කැමති කෙනෙකුට තමයි අපි මේ විවෘත ආරාධනාව කරන්නේ. ඒ අයට විපස්සනාවක් වශයෙන් ඉස්සරහට යනවා නම් සක්මන අත්‍යවශ්‍යයි. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ ඉරියාපත පබ්බයනේ. එතකොට මේ සක්මන කියන ඉරියාපත පබ්බේ මේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි කොහෙන්ද මේ සක්මන පරයන්ක වශයෙන් මේක අරගෙන යන අයටනේ මේක වැදගත්. අපි ගොඩාක් වෙලාවට හිත කලබල වෙලාවට හිතට දුකක් වේදනාවක් ආපු වෙලාවට සිත් ඇවුලක් ආපු වෙලාවට ඇඳ බදාගෙන නිකන් ඉන්න තමයි ආස. එතකොට වෙන්නේ මොකද්ද? අර සිත් ඇවුල වේදනාව වැඩි වෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ සිතේ ලොකු විසිරීමක් කලබලයක් සිත් ඇවුලක් වේදනාවක් තියෙනවා නම් ඒ වෙලාවේ පරයන්කයට නොයා යුතුයි. පරයන්කයට යන්න හොඳ නෑ. ඒ මනස ඒකාග්‍ර වෙන්නේ නෑ. පරයන්කේ සාර්ථක වෙන්නේ ඒ වෙලාවට සක්මන තමයි වැදගත් වෙන්නේ. සක්මනින් විශාල ප්‍රයෝජනයක් යනවා මනස සිත් ඇවුලකින් තියෙනවා නම් ප්‍රශ්නයකින් තියෙනවා නම් කලබලයකින් තියෙනවා නම් ඒ වගේ අවුලක් තියෙන වෙලාවට මනසේ පීඩාවක් තියෙන වෙලාවට සක්මන් කරන්න. සක්මනින් ඒ தත්ත්වය සංසිඳෙනවා. ඊට පස්සේ පරයන්කයට ඊව සාර්ථකයි. එහෙම නැතුව අපි පුරුදු වෙලා ඉන්නේ. එහෙම දෙයක් වුණාම ඔහේ ඉඳගෙන ඒක ගැනම කල්පනා කර කර ඉන්නේ. ඒ නිසා තව තියෙනවා පරයන්කේදී අධිකව නිින්ද යනවනම්. සමහර අය ඉන්න ඉඳගත්තු වෙලේ ඉඳලම නිදි කිරනවා. පරයන්කේ යම් යම් හේතු මත නිින්ද එනවා. නමුත් මුළු පරයන්ක කාලයම නිින්ද අධිකයි නම් ඔන්න ඒගොල්ලන්ට සක්මන වැඩි කරන්න පුළුවන්. මොකද සක්මනේදී නිින්ද යන්න තියෙන ඉඩ කඩ අඩුයිනේ. ඒ නිසා සක්මන වැඩි කරාමත් සමහර වෙලාවට අර නිින්දට උත්තරයක් එන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් පරයන්කේදී ඒත් නිින්ද යනවා නම් සාමාන්‍යයෙන් විපස්සනා ලෝකේ මේ හිටගෙන මේ පරයන්ක භාවනාවෙන් කරන දේ හිටගෙන කරන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට සක්මණින් පස්සේ හිටගෙන භාවනා කරන යෝගාවචරයෙක් ඉන්නවා. හැබැයි ඒක හැමෝටම කරන්න බෑ. අපි පර්යංකේදී හුස්ම දිහා බලාගෙන එක්ක බඩ පිම්බෙන හැකිලන එක දිහා බලාගෙන කරන මේ විපස්සනාව හිටගෙන කරන්න පුළුවන්. එතකොට නින්දට ඉඩක් එන්නේ නැහැ. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි අපිට අත්අදහා බැලීමක් විදිහට පොඩ්ඩක් අත්අදහා බලන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපි මේ කියන ගච්ඡන්තෝ වාගච්ඡාමීති කියන මේ ඇවිදිනකොට දැනුවත්ව ඇවිදින්න කියන එක සහ ඊට පස්සේ හිඳගෙන ඉන්න එකනේ දැන් අපි පරයන්කේ විදිහට ගන්නෙ ඊට පස්සේ සයානෝවා ඇල වෙලා ඉන්න එකකුත් තියෙනවා එතකොට මේකෙදි කරන්නේ මේ නිදා ගන්න ගියාම වර්තමාන මානවයට ඇත්තටම නිින්ද එන්නේ නැහැ නිින්ද ගොඩක් දුරයි ඇයි නිදා ගන්න ගියාම තමයි ලෝකේ තියෙන ඔක්කොම කල්පනා කරන්නේ හැබැයි මේ නිදාගෙන ඉඳි නිදාගෙන ඉන්න ඉරියව්වට අපිට අවදි වෙන්න පුළුවන් නම් සතිය තියන්න පුළුවන් නම් ඇත්තටම සැපසේ නිින්ද යනවා. දැන් අපි අහලා තියෙනව නේද ඔය මෛත්‍රී ආනිසංස 11ක් තියෙන්නේ. සුඛං සුපති සුඛං පටිභුජ්ජතින පාපකාණං සොපිනම් පස්සති කියලා සැපසේ නිින්ද යනවා සැපසේ අවදි වෙනවා නපුරු හීන පේන්නේ හැම ටිකක්. ඉතින් අපේ අය හිතන් ඉන්නේ ওই ටික මෛත්‍රියෙන් විතරයි ලැබෙන්නේ කියලා. නැහැ. මේ සතිය පුරුදු කිරීමෙන් ඔය ටික ලැබෙනවා. නිකමට නිදාගන්න ගියාම නිදාගෙන ඉන්න ඉරියව්වට සතිය පිහිටවන්න අවදි වෙලා බලන්න දැනෙන්නේ මොනවද කියන එක ගැන අවධානයෙන් හුස්ම හෝ පිම්බීම හැකිලීමට අවධානයෙන් එක්කෝ තමන්ගේ ශරීරයේ ඇඳේ වැදිලා තියෙති දැනෙන ස්පර්ශ වලට අවධානයෙන් නිදා ගන්න හරිය සනීපට නිින්ද යනවා. සනීපට අවදි වෙනවා නඹුරු හීන පේන්නේ නැහැ පෙරුණට යාට ප්‍රශ්නෙකුත් නැහැ. ඒක තමයි වැදගත්ම කාරණය. ඒ නිසා මේ ආනිසංස විශාල ප්‍රමාණයක් අපිට අත්දකින්න පුළුවන් මේ ඉරියව් හතරෙදි. ප්‍රධාන ඉරියව් හතරෙදි සිහිය තියන්න උත්සාහ කරනවා නම්. එතකොට දැන් අපි මේ වෙනකොට ඔන්න ඔබට කතා කළා මේ ඉරියාපත පබ්බේ මූලික කාරණා හතර ගැන ඔබට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ සක්මන ගැන විශේෂයෙන් විස්තර කරන්න අපි ඒ ගැන විශේෂ විස්තරයක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. තෙරුවන් සරණයි.